නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස මේ ලෝකයට පහළ වුණ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ භාම කතරේ අතරමන්ව සසර ගින්නින් දැවෙන බොහෝ දුක් විඳින සත්වයාට ඒ භයානක දුකින් අත මිදෙන්නට ආශ්චර්යවත් ධර්ම මාර්ගයක් මේ ලෝකයාට හෙලිපෙහෙලි කොට වදාදී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් වූ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නටයි අපි හැම කෙනෙක්ම සදහම් පණිවුඩයක් සිතට ලබා ගන්නටයි මේ කල්පනාව. පෙන්නතුනි බෞද්ධ වුණත් මැරෙනවා, කාතෝලික වුණත් මැරෙනවා, Hindu වුණත් මැරෙනවා, බර්ගර් වුණත් මැරෙන එක මැරෙනවාමයි මායя ඇවිදිල්ලා යම් මොහොතක පිටට තට්ටු කරලා හරි කිව්වොත් දැන් වෙලාව හරි කියලා යන්නම වෙනවා. ඒ වෙලාවේදී කියන්න බෑ මම බෞද්ධ කෙනෙක් මට පොඩ්ඩක් දෙන්නකෝ සති දෙකක් පිනක් දහමක් කරගන්න බැරි වුණා සිල්පදයක් ගන්න බැරි වුණා භාවනාවක් කරන්ට බැරි වුණා මන් ළඟ හොඳට බර තිබෙනවා ඔබට දෙන්නම් මෙච්චරක් සයික සති දෙකක් කල් දෙන්නකෝ කියලා ඉල්ලුවත් මාරයා නෑ පින්නතුනේ එක විනාඩියක්වත් අපට කල් දෙන්නේ ඒ අතින් බැලුවාම පින්නතුනේ අපේ සමාජයේ කෙලින් වැඩ කරන වෙලාවට වැඩ කරන අය එක්කෙනයි ඒ කවුද මාරයාමයි ඒ ගාථාම කවුරුත් අහලා පළපුරුදු හොඳ ගාතාවක් පෙන්නතුනි ගාථා විසරල අදහස කම්මනා වත්තති ලෝකෝ කම්මනා වත්තති පච්චා කම්ම නිබන්ධනා සත්තා රතස්සා නිව යයිති. පෙන්තුනි බුදුහාමුදුරුව බුදුනුවණින් බලලා පෙන්නා දෙනවා මේ සත්ව ප්‍රචාව නැවත වතාවක් මේ භයානක ගෝර සසරට ආවේ හේතුව කර්මයයි මේ නැවත වතාවක් පින්වත්නි අපට පංච උපාදානස්කන්ධය මොනවද පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ ගොඩවල් පහෙන් යුක්ත නැවතත් ශරීර කූඩුවක් සත්ව කූඩුවක් අපට ලැබුණේ ඇයි හේතුව අපේ කර්ම බලවේගයයි කම්ම නිබන්ධනා සත්තා රතස්සා නිවයයිති පින්නතුනේ මේ සසර නැවත නැවත අපි උපදිනවා භව ලබනවා ඒ භව ලබන අය නැවත චුත වෙනවා ඉපදෙනවා මැරෙනවා යලි යලි උපදිනවා යලි යලි මැරෙනවා පින්වත්නි මෙන්න මේ භව චක්‍රයට අපි හසු වෙලා මහා දුකකට විපතකට නැවත වතාවක් එකතු වෙලා තිබෙන්නේ කර්මය නැමැති බන්ධනේ නිසා බුදුරජාණන් වහන්සේ උපමාවකුත් කියනවා කම්ම නිබන්ධනා සත්තා රතස්සානීව යායති. පින්වත්නි බලන්නකෝ කරත්තයක රෝදය කරත්තයට සවි වෙලා තියෙන්නේ ඇයි? මොන ඇණය නිසාද? කඩ ඇණය නිසා. අපේ වාහනවල නම් ඇන තව් නට්ස් 4 5 6 තීන්ට පුළුවන්. කරත්තයට කරත්ත රෝදේ සවිලා තියෙන්නේ එක ඇණයකින්. ඒ ඇණේ මොකද්ද? කඩ ඇණ. කඩ ඇණේ ගලවපු ගමන් කරත්ත රෝදේ ගැලවෙනවා වගේ මේ කර්මය නැමැති බන්ධනේ අයින් කරපු ගමන් අපි සසර ගමනින් නිමාව දකින්න බාර ඒ නිසා බුදුදහම පෙන්වන්නේ කර්ම ක්ෂය කරන්නයි. ඒ කියන්නේ කර්මය ඉවර කරන්න. කර්මය කිව්වහම කවුරුත් දන්නව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? පුණ්‍ය කර්ම, පාප කර්ම. පෙන්නතුනි පින් සහ පව් දෙකම එකට එකතු වුණ තැන කම්ම කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. මේ ළඟදිත් පින්නතුනි අපි දැක්කා දැන් අවුරුද්දකටත් කලින් දැක්කා විවිධ විවිධ කුරුට්ටු ගීත විවිධ වාහනවල සමහර කැන්ටර් වල ත්‍රිවිල් වල කුරුට්ටු ගීලීලා තියෙනවා ඔබත් දැකලා ඇති මේ ළඟදි දැක්ක ඒවා කීපයක් සිහියට ගනිමු මෙතන එකක් තියෙනවා එකක ගහලා තිබුණා ගත්තේ අමාරුවෙන් හප්පන්නනම් එපා කියලා. අන්න එතකොට අපි කියනවා රේදුරු මහත්තයෝ ඒ පේනවා නේද? යාම කියනවා ගත්තේ අමාරුවෙන් හප්පන්න එපා කියලා. උකට ලං කරන්න එපා කියලා ටිකක් මතක් කරනවා. තව සමහර අය ගහලා තිනවා ඔබ එනවා ළඟ වැටි නේද කියලා. මං එතකොටත් කියනවා ටිකක් ඈත් කරගන්න. තව අපූර්ව එකක් තිබුණා. මොකද්ද? පින සිංගල් කරුමේ ඩබල් කියලා ගහලා තිබුණා. මේ අපේ මාත්‍රකාවට සම්බන්ධ නිසා කල්පනා වුණේ. බලන්නකෝ එයත් කියන්නේ බණක් තමයි ත්‍රිවිල් කුරුටු ගියේ. පින සිංගල්ලු කරුමේ ඩබල්ලු හරිද මන්ද කියුණා. හරිද ඒ ප්‍රකාශනය? පින සිංගල් ඒ කියන්නේ පිං කළත් භයානකත්වයක් තියෙනවා. මොකද්ද බය? නැවත සසරට එනවා හැබැයි දුකකට වැටෙන්නේ අර සතර අපායට වැටෙන්නේ නෑ. ජාතිපි දුක්ඛ උපතත් දුකක් තමයි. ඒක මොන ආගම මොකක් වුණත් උපත දුකයි. කවුරුත් ඉපදෙන්නේ එකම විදිහටයි. ඉපදුණු නිසාමයි පින්නතුනි මරණය උරුම වන්නේ. මේකට ආගම් වේදයක් නැහැ. ඒකයි ඇත්ත. හැබැයි පින සිංගල් කරුමේ ඩබල් කිව්වොත් හරියනවද? මිනිස්සු හිතනවා මේ කරුමේ කියන වචනේ භාවිතා කරන්නේ කරදරයට පාපය පැත්තටයි කියලානේ. කර්මය කියන වචනේ තුල දෙපැත්තක් තියෙනවා. පින් සහ පව් එයාට කියන්න අවශ්‍යලා තුනේ පාපය ඒක පිනට වඩා පාපය භයානකයි කියලා නේ. නමුත් කිව්වේ මොකද්ද? පින සිංගල් කරුමේ ඩබල් කියලා සිංහල ඉංග්‍රීසි එකට එකව කරලා ගැහුවා. වෙන්න නම් ඕන පින සිංගල් පාපේ ඩබල් කිව්වනම් ටිකක් පිළිගන්න පුළුවන්. තවත් ලස්සන කියමනක් තිබුණා. ඒක නම් වැලි කෙන්ටර් එක තිබුණේ. දැක්කේ අලව්වේ දිහැයි. ඒකේ ගහලා තිබුණා ආලෝකේ නැතිතන සෙවණැල්ල පවා ඔබම මග හරි කියලා. ඇත්ත නේද? වැලි කැන්ටර් එක ගහලා තිබුණත් කතාව ඇත්ත. පින්නතුනි ආලෝකයක් එළියක් නැතිතන අපේ සෙවණැල්ල පේනවද? නැහෙනි. ආලෝකේ නැතිතන සෙවණැල්ලවත් අපි ළඟ නැහැ. හැබැයි පජ්ජෝත සූත්‍රයට අනුව සංයුත්ත නිකායේ ආලෝක වර්ග හතරක් පෙන්වනවා. මොනවද හතර? දහවල් කාලේ බබලන ආලෝක ධාරා අතරත ශ්‍රේෂ්ඨ වන්නේ සූර්යාලෝකයයි. රාත්‍රී කාලේ බබලන ආලෝක ධාරා අතරත ශ්‍රේෂ්ඨ වන්නේ චන්ද්‍රා ලෝකයයි. රෑදවල් දෙකේදීම බබලන ආලෝක දහරා අතරත ශ්‍රේෂ්ඨ වන්නේ අග්නි ආලෝකයයි කියන්නේ ගින්දර. හැබැයි ඔය දහවල බබලන හිරු එළියට වඩා රාත්‍රියේ බබලන සඳ එළියට වඩා රෑදවල් දෙකේදීම බබලන ගිනි එළියට වඩා මිනිසුන්ගේ මෝහාන්ධකාරේ නසන මේ සසර විපත්තිය නැති කරන්නට හේතු වෙන ප්‍රඥා ලෝකයේම ශ්‍රේෂ්ඨ වන බව තථාගත දේශනාවමයි නද්ධි පඤ්ඤා සමා ආභා ප්‍රඥාවතරම් වෙන එලියක් වටිනා ආලෝකයක් නැත කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පෙන්නතුනි ඕනෑම දහමක දර්ශනයක පෙන්නන්නේ අපිව අඳුරට ගෙනියන වැඩපිළිවෙල නෙමෙයි. අපි ආලෝකයෙන් ආලෝකයට ගෙනියන වැඩපිළිවෙල. මේ ධර්මී තුල තථාගත ධම තුල ගමන් කරන කෙනා සෝවත්තිකෝ සූපත් භාවයේ තමයි යන්නේ. පීති ගමනියෝ එයා ප්‍රීතිමත් ගමනක් යනවා. හේමෝ මග්ගෝ මේ ධර්මයේ දර්ශනීයට ආපු කෙනා බිය රහිත වූ කෙනෙක් වෙනවා. මාරය අදරයට නිදියන් එද්දී ඇවිල්ලා යම් කිව්වත් එයා බිය රහිත වෙතනට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙනවාමයි. ලස්සන සංස්කෘත ශ්ලෝකයක් අපට මතක් වෙනවා. බලන්න ශෛලේ ශෛලේන මාණික්යන් මෞත්‍ති කන්න ගජේ ගජේ සාධවෝ නහි ਸਰුවත්‍ර ඡන්ද නංව වනි වනි පෙන්නතුනි බලන්න ගලක් ගලක් පාසා සෙව්වත් මැණික් ගලක් සොයාගන්න එක හරි අමාරුයි. ගල් අතර අපිට හම්බෙන්නේ කබුක් ගල්, කළු ගල්, තිරිවානා කැට, බොරළු කැට ඌව තමයි කකුලේ පවා හැප්පෙන්නේ. ඒගල් අතරත මැණික් ගලක් සොයාගන්න ලීසිකට බෑ. මෞත්‍ති කන්න ගජේ ගජේ. පෙන්වත්නි ඇතෙක් ඇතෙක් පාසා සෙව්වත් මුතු තියෙන ඇතෙක් සොයාගන්න එක හරිම දුර්ලභයි. ඒ වගේමයි ගහක් ගහක් පාසා වනයක් වනයක් පාසා සෙව්වත් සඳුන් ගහක් සොයාගන්න එක හරිම අමාරුයි කිව්වා ආන්නේ වගේලු මිනිසුන් අතරත ඉඳලම මිනිසුන්ටම සේවය කරන යහපත පෙන්වා දෙන සමාජයේ යහපත පිණිස මානුස්ස ප්‍රජාවේ යහපත පිණිස එකට එකතු වෙලා පින්නතුනි කටයුතු කරන සත්පුරුෂයෝද බොහොම දුර්ලභ බවයි ඒ වියත් පාඨයෙන් උනත් කියවෙන්නේ බුදුහාමුදුරන්ගේ තවත් සූත්‍ර ධර්මයක් තිබෙනවා මෙතනට ගැලපෙන්න සසර බිය ගැන හිතන්න ඒකේ සූත්‍රේ නම මානුස්ස චුති සූත්‍රය මොකක්ද නම මානුස්ස චුති සූත්‍රය චුති කියන්නේ මැරිලා යනවා මානුස්ස කියන්නේ මිනිස්සු මැරිලා යන ඒ කාරණේ ගැන කරපු දේශනාව. දවසක් පෙන්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ගුරු පාරක වැඩම කරනවා. දූවිලි සහිත මඩ සහිත ගුරු පාරක වඩිනවා. භික්ෂු මහා සංඝයාද පිරිවරාගෙනයි වැඩම කළේ. උන් වහන්සේ අර චාරිකාවේදී මොහොතක් නැවතුණා. නැවතිලා මහා පාරේ ගුරු පාරේ පොළව ටිකක් පහුරු ගියා. ස්වාමින් වහන්සේලාට බුදු අත පෙන්වුවා. ඇහුවා මහණෙනි මගේ හස්තය පේනවා පේනවා කිව්වා. මේ මගේ අතට මොකද වෙලා තියෙන්නේ? අනේ ස්වාමින් වහන්සේ පින්වත් බුදුරජාණන් වහන්සේ ලස්සන බුදු හස්තයේ ඒ නියපොතු වාස්සේ දූවිලි පිරিলা කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කියන්නකෝ නියපොතු අස්සේ තියෙන පස්ද වැඩි මහ පොළොවේ පස්ද වැඩි ස්වාමීන් වහන්සේලා කිව්වා හරි ලේසි බුදුහාමුදුරුවනේ මහ පොළොවේ මොනතරම් පස්කන්දරාවක්ද නියපොතු අස්සේ තියෙන බොහෝම අල්පයයි කියලා මතක් කරා. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මිනිස්සු රත් පිටින් හිටියට පරම්පරා ගණනාවක් බිහි වුණාට බුරුත් පිටින් හිටියට චුතියෙන් පස්සේ ඒ කියන්නේ මරණයෙන් පස්සේ දැන් මනුස්ස ජීවිතයක් ලබන්න භාග්‍ය ලැබුණාට මේ මරණයෙන් පස්සේ සතර අපායට යක්ෂ භූත പ്രേත තිරස්චීන ලෝකවලට ඇද වැටෙන ප්‍රමාණය සමානයි මහ පොළවේ පස්වලට ඒ අතරින් බේරිලා මනුස්ස ලෝකයට නැවත එන හෝ දිව්‍ය ලෝකයට යන අය සමානයි කිව්වා නියපොත්තේ රැඳුන අර පස්තිකට පේනවා නේද මේ ලබාගත් මේ පාර ඔබ උරුම කරගත්ත ඔය මනුස්ස ජීවිතය මොනතරම් දුර්ලභ එකක්ද පෙන්නතුනේ මේ මනුස්ස ජීවිතය ඔහම ලැබුවට හිත වැරදුනොත් වරදිනවා කය වැරදුනොත් වරදිනවා ඒ වගේම වචනේ වැරදුනත් අපට වරදින්න පුළුවන් සංසාරේ මොනතරම් භයානකද බලන්නකෝ බුදුහාඳුරු පැහැදිලි කරනවා අපේ බෙල්ල කැපිලා සංසාරේ තිරිසන්ගත සත්වෙක් වෙලා වැඩි ඔන්න එළුවෙක් වෙලා බැටළුවෙක් වෙලා හරකෙක් වෙලා මැරුණු අවස්ථා අපි ගණන් කළාලා හිතුවනම් ඒ ගලාගිය රුධිරයට සමානයි ඒ රුධිරයට පරදිනවා කිව්වා මහා මුහුද්දේ මහා ජල කඳ එක්කෙනෙක්ගේ එකම සත්වෙක් සංසාරේ මොනතරම් කර්ම බර කරගහගෙන ඇවිල්ලා තිනවද එළුවෙක් වෙලා විතරක් බෙල්ල කැපිලා මැරුණු වෙලාවල එක්කෙනෙක්ගේ ගලා ගිය ලේ ගංගාව මොනතරම්ද මහා මුහුද්දේ මහා ජලකඳ පරදින බව උන් වහන්සේ පැහැදිලි කරනවා ඉලක්කමෙන් ලියන්න බැරි තරමට අපි ඒ විදිහට මැරෙන්නේ නැති ලේ ගංගා ගලාගෙන යන්ට ඇති හේතුව කර්ම බන්ධනයමයි. පින්නතුනේ අපිට ආරාධනේ ලැබුණේ සසර බිය ගැන කර්ම බර ගැන ප්‍රායෝගික නිදසුන්ද සහිතව දහම් දේශනයක් සිද්ධ කරන්න. බොහෝම පොහොසත් ගෙදරක දුවෙක්ගේ රූපයක් ඇමරිකාවේ චිකාගෝ පර්යේෂණ මධ්‍යස්ථානයේ භූත විද්‍යාව පිළිබඳව පර්යේෂණයට ලක්වෙච්ච රූපයක් ඡායා රූපයක් ගෙදර හිටියේ අම්මයි තාත්තයි දුවයි පමණයි හැබැයි ඒ දුව බොහෝම වංශකාරයි එයා හිතුවා මට බලවත් දෙමව්පියෝ ඉන්නවා යාන වාහන තියෙනවා සල්ලි තියෙනවා බලය ඔක්කොම තියෙනවා හැබැයි නැති එකම දේ ආගමක් දහමක් දර්ශනයක් පිළිගත්තේ නැහැ ඇයි පෙර සංසාරි සුභ කර්මයකට මනුස්ස ජීවිතයට ආවා දැන් එයා උත්සාහ කරන්නේ නැහැ සසර ගමන ගැන පොඩ්ඩක්වත් තේරුම් ගන්න ඒ නිසා ඕන ඕන විදිහට කටයුතු කළා නැටුවා විවිධ සාදවලට ගියා සමාජ ශාලාවලට ගියා විවිධ විදිහට වැරදි මහ දේවල් කළා වැඩි කලක් ගියේ නැ අවුරුදු 29යි හදිසියේ නොපැතූ වෙලාවක චුත වෙන්න සිද්ධ වුණා දෙමව්පියන්ට හරිම දුකයි හිටපු එකම දුව ලස්සනම දුව හිටපු ගමන් යන්න ගියා පෙන්නතුනේ අපේ ජීවිතයේ හරියටම ඔය පාරේ ධාමනීය වෙන වාහනයක් වාගේ. වාහනේ කොච්චර වටින එකක් වුණත් ඒක අධිවේගී මාර්ගයේ ගියත් නතර වෙනවා. මොනවා නැත්තන්ද? ඉන්ධන ඉවර වෙච්ච ගමන. මේ අපේ ජීවිතයත් වාහනයක් වගේම තමයි මේ සියලු වාහන ධාවනයේ වන්නේ තවමත් ඔය ටැංකිවල ඉන්ධන තියෙනවා මොන ඉන්ධනද පින් නැමැති ඉන්ධන පින් කියන එකට කියන්න පුළුවන් හොඳ වැඩවලින් ලැබෙන ආශිර්වාදෙනි ඒක පිළිගත්තත් නැතත් Hindu වුණත් කතෝලික වුණත් බෞද්ධ වුණත් මේ හොඳ කර්මවලට හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි නරක කර්මවලට අඳුරු විපාක ලැබෙනවා මයි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කල්යාණකාරීච කල්යාණං පාපකාරීච පාපකං පින්නතුනි පොල් හිටෙව්වොත් ලැබෙන්නේ අස්වැන්නේ මොනවද පොල්මයි දෙල් හිටෙව්වොත් ලැබෙන අස්වැන්න මොකද්ද දෙල්මයි බෞද්ධ කෙනෙක් හිටෙව්වත් පොල් වලට පොල් කතෝලික කෙනෙක් පොල් ගෙඩියක් හිටෙව්වත් පොල්ම තමයි දෙල් ලැබෙන්නේ පොල් වලින් දෙල් බෑ දෙල් වලින් පොල් බෑ ඒක තමයි ඇත්ත ඒ නිසා මේ කර්ම දර්ශනය බුදුදහම හඳුන්වා දෙන ඒකට ආගමක් නැහැ ඒකට જાතියක් නැහැ ඒකට කුලයක් නැහැ අපි හැමෝම පාලනය කරන විශ්ව ශක්තියක් බවට මේ කර්ම ශක්තියපත් වෙනවා පාපයෙන් දුගතියටත් පිනින් අපිව සුගතියටත් පත් කරනවාමයි. තවත් ඕන්නම් මම වචනයක් කියන්නම්. පින්නතුනි ඔබ උපන්න මොහොත ගන්නකෝ. ඔබ උපන්න වේලාව ගන්න. මම මගේ ආචාර්ය උපාධි පරිශ්‍රණය සඳහා දැන් මාසය 2යි 3යි වෙන්නේ පරිශ්‍රණ ඉවර කරලා කේන්දර 10 ගණනක් මේක ගැන සොයන්න පරිශ්‍රණ කරන්න බැලුවා. ආගම් දහම් විවිධ වැටිච්ච අයගේ එහෙම නැත්නම් උඩු ගහන බොන ඒ අයගේ කේන්දර මහා පෝසතුන්ගේ කේන්දර මල්ලකට ආපු දාස් ගණනක් කේන්දර තිබුණා කොපි සමුනලා ඒවා එකින් එක එකින් එක බැලුවා පෙන්නතුනේ සමහර අය දන්නෙත් නැහැ මහා ඉහළට මහා පොහොසත් භාවයන්ට පත්වෙච්ච ඇත්තන්ගේ වෙලාවල් තුන තියෙන මේ වගේ බලශක්තිය කේන්ද්‍රය කියන්නේ ඒව සරණ යන්ට එපා. කලාමෙදිරි එළියත් අඳුරට පුංචි එළියක්. අපි පුංචි කාලේ පන්සල් ගියා මතකයි මහ අඳුරේ සමහර ලයිට් නැති හරිය කලාමැදිරිය යනකොටත් අපිට පාර පෙන්නනවා. ආලෝකයේ නැති ඇතැම් තැන්වල කලාමැදිරි එළියත් එළියක් තමයි. හොඳ එළියක් අහු වුණාම කලාමැදිරි එළිය ගැන සැලකිල්ලක් අපි දක්වන්නේ. ආන්නේ වගේ උපන්න මොහොත පෙන්නතුනි කර්මයේ දලසටහනක් වගේ කියලා මට ඒ පරිශ්‍රණයෙන් ඔප්පු වුණා. කෙසේ වෙතත් මේ කර්ම දර්ශනෙට පයින් ගහලා අපට ජීවත් වෙන්න බෑ. මේ දුව ජීවත් වුනේත් එහෙමයි. හැබැයි මොකද වුනේ? අවුරුදු 29යි තෙල් ටික හිඳිලා ටැංකියේ වාහනේ නතර වෙන්න වාගේ හදිසියෙ මැරුණා, චුත වුණා. දෙමව්පියන්ට හරි දුකයි. මෙයා ඒ නිසා ගෙයි පිටිපස්සෙම ගෙදරට ළඟම බොහොම දාන්නේ කළා. දවස් 7යි ගියේ දෙමව්පියන්ට දුව පේන්න පටන් ගත්තා. ගෙය ඇතුලේ ඉන්නවා. වාජන හොල්ලනවා. ඇඳේ වාඩි වෙනවා. අඩකයින් ඉන්නවා. ප්‍රශ්න ගොඩ ඒ කට්ටිය හිතුවා නෑ අපේ දුව අපේ ආදරය නිසා අපිට හිතට දැනෙන දේ තමයි මේ මානසිකාර හැටියට ලියම් පේන්නේ. වටපිට අය පව කියන්න ගත්තා. මේ මැරිච්ච දුව ඉන්නවනේ මේ පාරදී හම්බුණානේ කරුණු කරනා ගොඩයි. ඒ නිසා මෙන්න ජීවිතයේ සසර තියෙන භයානකත්වය. බුදුහාමුදුරුව මතක් කළා අපි මුලින් සිහිපත් කළා මහා පොළොමේ පස් කොට වගේ විශාල පිරිසක් අඳුරු ජීවිතවලට යන බව. ඒ වගේම එතනින් බේරෙන්නේ නියපොත්තේ රැඳුන පස් ටික වගේ දූවිලි ටික වගේ ප්‍රමාණයක්. ඒ නිසා අපේ ජීවිත භයානකයි වඩා වඩාත් ධර්මයට සමීප වෙලා හිත හදන ආධ්‍යාත්මික මගකට ඒම තමයි බොහොම වටින්නේ. ඒ හේතුව තමයි අතනදි හෙළියුනේ. මේ වගේ අමනුෂ්‍ය ලෝකයේ හොඳට ඉන්න අයත් ඉන්නවා. මිත්‍ර දාන භූත, යාළුකමට එන අර ෆොටෝ එකේ දැක්කා වගේ. රෝග දාන භූත, ලෙඩ එක පිට එක දෙනවා. පෙති වලට හරියන්නේ නැහැ. පර්යේෂණ වලට අහු වෙන්නේ නැහැ. ටෙස් වරදිනවා බෙහෙත් ගිලිනවා ගිලිනවා ගිලිනවා නේ දැන් මේ ගොඩක් අයගෙන් අහලා බැලුවොත් පෙත්තක් බොනොද නෑ හඳුනේ මට ඇති ලෙඩක් නෑ මට මේ කොලෙස්ටරෝල් ටිකක් නේ තියෙන්නේ තව කෙනෙක්ගෙන් අහලා බැලුවොත් ගේ මට නම් ඇති ලෙඩක් නෑ ස්වාමීන් වහන්සේ මට ප්‍රෙෂර් එක පොඩ්ඩක් දෙනවා පෙත්ත ගහනවා තව කෙනෙක්ගෙන් අහලා බැලුවොත් එයාගේ මට ඇති ලෙඩක් නෙමෙයි ඩයබටිස් ටිකක් තියෙනවා පෙත්ත ගහනවා බැරින්නම් පෙති වලින්මයි කට්ටිය යන්නේ කොන්දේ අමාරුවටත් පෙති හිතේ අමාරුවටත් පෙති ඔළුවේ අමාරුවටත් පෙති පෙති පෙති පෙති කියන්නේ වැඩිපුර මිනිස්සු උනාට මේ කට්ටිය ඔක්කොම පෙත්තප්පුලා. ඒ පෙති වලින්ම නියන්නේ. තව සමහර අයට ওই රෝග තුනම තියෙනවනම් කොලෙස්ටරෝල්, ඩයබටිස්, ඒ ප්‍රෙෂර් ඔය ඔක්කොම තියෙනවනම් ඔහොම කියන්නේ ඒ අය කියන්නේ ස්වාමීන් වහන්සේ මම ෆුල් ඔප්ෂන්. ඒ කියන්නේ ඔක්කොම ප්‍රධාන සල්ලිකාර ලෙඩ ටික තියෙනවා. කෙසේ වෙතත් මේ රෝග දාන අමනුෂ්‍යයෙක් පින්නතුන අපේ ශරීරයකට ආවොත් මල්ලඟ ඇති එවැනි සජීවී සිද්ධි 10000කට වඩා මේ අවුරුදු 10 12ට සෑහෙන දිනෙක හිටියා එහෙම. ඒ ඔක්කොම කියන්න අරෝ මේ වෙලාව නෙමෙයි තවසළු වෙලාවකින් වැඩසටහන අපි නතර කරනවා. පෙන්වත්නි, ඒ අවබෝධ කරගත්ත කාරණේ තමයි බුදු පිරිතට විතරක් නෙමෙයි ආගමික යාඥාවලට පුළුවන් මේ සුද්ධ කරුණු කාරණා ස්වරවලට මහා දෙයක් කරන්න. මහා දෙයක් කරන්න. වැඩේ කියන්නේ පින්නතුනි එවැනි දේවල් සෝ වුණාට පස්සේ ඒ මිනිස්සු සද්දනතුවේ වැඩේ කරගෙන නිශ්ශබ්ද වෙනවා. හැබැයි යම් කිසි දෙයක් 100 කරනකොට බැරි වෙලාවත් එකක් දෙකක් වැරදුනොත් ආනේ පර දෝෂ කියනවනේ. පාන්සලත් අමතකයි බුදුහාමුදුරුත් අමතකයි පල්ලියත් අමතකයි දොස් කියනවා. දැන් අපි ළඟට එන කට්ටියගෙන් අපි දන්නවා. අපේ ඉඳලා යන කට්ටිය ගැනත් අපි දන්නවා. බලන්නකෝ ඒවේ වරදින වැරදිල්ල. මෙන්න මේ අවුරුදු එකහමාරකට කලින් අපිට හම්බුණා මේ වගේම තව සිද්ධියක්. එතුමා ඇමරිකාවේ කරාචිකක් තියෙන මහත්තයෙක් අවුරුදු 50ක් විතර ඇති නෝනට 40 දැන් 5යි 5මාරයි. එයා මහා දුකකින් ඉන්නවා. මොකද්ද දුක? ඇමරිකාවේ හිටියා බෙහෙත් කළා දරුවෙක් බලාපොරොත්තු වුණා නෝනට දරුවෙක් නෑ සියලු සම්පත් තියෙනවා හැමදේම තියෙනවා මට ඇවිල්ලා කිව්වේ ස්වාමීන් වහන්සේ ගියා ගියා හැමතැනම ගියා සිංගප්පූරුවෙත් ගියා කෘත්‍රිමව දරුවෝ හදන්න හැදුවා එකක්වත් හරි ගියේ නෑ වැඩක් නෑ මේ ජීවිතේ සොයලා බැරින්නම් පින්නතුනි පිරිත් ටිකක් කියලා ඔලුවට අත තියලා බැලුවා උදෝ කෙනෙක් කෑ ගහගෙන හූ කියාගෙන ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මේකිට නම් දරුවෝ හදන්න මේ ආත්ම භවයේ ඉඩ නැහැ මං ඔක්කොම කනවයි කියලා කෑ ගහගෙන කෙනෙක් පස්සේ මම ඇහුවයි මහත්තයගෙන් දරුවෝ නැහැ කියන්න බෑ. එහෙම වඳ කෙනෙක් නෙමෙයි ඔබේ නෝනා. ඒ නෝනට ඒක කියපු ගමන් සෑහෙන සතුටක් ඇති වුණා. මහත්තයා බයිනවලු සමහරට පයින් ගහන අවස්ථාවක් තියෙනවලු. මෙච්චර සල්ලි බූදලේ තීච්ච මම බැඳගත්තේ මේ කිනි කියලා. වඳ තැනැත්තියා මොකටද කියලා ඥාතීන් දොස් කියනවා. නමුත් පින්නතුනේ අපි දැනගත්තා අල්ලන් කන්නනම් ඉන්න එපාය හැදෙන්න එපාය දරුවෝ. ඇඟින් ආපු කෙනා කිව්වා එක එක්කත් එන්න දෙන්නේ හැඳුනේ මේ ලෝකෙට මං ඔක්කොම අල්ලන් කරනවා දැන් අවුරුදු ගාණක් කළේ ඕක තමයි. ඔන්න තව ප්‍රශ්නයක්. දරුවන් නොහැදෙන්න එක කාරණයක්. දැන් හිතන්න එපා දරුවෝ නැති හැමෝම අන්න වැඩි අපටත් නැති යකෙක් කනවා තමයි කියලා. නෑ එහෙම නෙමෙයි හදිසි වෙන්න එපා. දරුවන් නැහැදෙන බොහෝ අයගෙන් සෑහෙන දෙනෙක් ගත්තොත් මේ ප්‍රශ්නේ තියෙනවා. යම් කිසි කෙනෙකුට රෝග දාන මිනිසෙක්, මලයකේ භූතේ, പ്രേතේ, එහෙම දරුණු කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ ආහාරයේ සේම් සොට්ටු ධාතු ඔය වගේ අසූචි ඔය වගේ දේවල් ඇඟක හොම බැඳලා හිටියොත් ඒව අනුභව කරනවා. එතකොට දරුවන් හැදෙන්නේ නැහැ. මේ නෝනගේ අත තියලා බැලුවා එක කියලා දැනගත්තා. හැබැයි අවුරුදු ගණනාවක් මේ ඇඟේ හිටපු නිසා ලේසියකට යා මෙල්ල කරන්න හම්බුනේ නැහැ. පිරිත් කිව්වහම මාසයක් දෙකක් යට යනවා. ආයෙවිල්ල කියන උඹ හිතුවද පිරිත් කියලා මාව පන්නන්න කියලා යාගින් මෙයා අහන. යාගේ මත් දෙක තියලා බෙල්ල මිරික ගන්න හදනවා. ඕන්නම් දා මම ඒ කරුණු කාරණාව බලලා පිරිතත් කියලා ඒ තීච්ච ලක්ෂණ නිමිති කරුණු කාරණානුව පැහැදිලි කළා බය වෙන්න එපා අවුරුදු 45ක් යනකම් දරුවන් නොලැබුණු ඔය තැනැත්තියට දරුවන් ලබන්න පුළුවන් බාධකයේ බෙහෙත්තරෝ මේ කිසි දෙයක් නෙමෙයි ඇමරිකාවත් නෙමෙයි සිංගප්පූරුවත් නෙමෙයි පිරිතෙන් මම කියන විදිහට මේ කටයුත්ත කරන්න ඔබටත් දෙන්නම් පිරිත් කීපයක් මේ විදිහට කරන්න. හැබැයි තව දෙතුන් පාරක් දරුවෝ නැතිවි. නැති වෙච්ච විදිහටම නැති වෙයි. හැබැයි වෙන්ද දැනුනේ නෑ නැති වෙන බව. මේ පාර දැනෙන් ඒ කියන්නේ සෑහෙන මට්ටමකට ඇවිල්ලා නැති. කිව්වා වගේම ප්‍රධාන පිරිත් දේශනා gederimම කළා. අර වගේම නැටුවා කෑ ගැහුවා. මාසයයි දෙකයි තුනයි යනකොට යාට දරුවෙක් පිහිටි. හරි සතුටින් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ පන්සලෙන් භාගයක්ම වුණත් හදනවා. ඔබ වහන්සේගේ මේ පන්සලේ මම මකර තොරණ ගහල් දෙනවා. මේ සතුටට කියලා අර ගරාජ් මහත්තයා කිව්වා ගරාජ් ගහපු නිසා මකර තොරණ ලේසින් ගහන්න පුළුවන් නේ. ඉතින් මං ඉතින් සාත් මන් දන්න ඔය වගේ කට්ටිය ගැන. ඉතින් මං සද්ද නැතුව හිටියා. මාස දෙකක් තුනක් යනකොට ආයේ මොකද වුනේ? අර ඇති වෙච්ච එක නැති ඕන්න මූණ එල්ලගෙන මොකද්දෝ හට්ටියක් කරගෙන ආය. හරි ගියේ නෑනේ හාමුදුරුවනේ. අරය ගියානේ අනේ ඉඳලා වැඩක් නැහැ කියලා ගෑනුවෙක් කියලා අඬන්නේ පිරිමික් කියලා අඬනවා. හරි ලැජ්ජයි බං ඉන්න. ඔව් කඳුළු හලහලා අඬනවා එයත් ගියානේ කියලා. මං කිව්වා මං කිව්වන්නේ තුන් හතර පාරක් කොහොම වෙයි කියලා. පෙන්නතුනේ ඔහොම වුණා. තුන් හතර පාරක් වුණා. ඔන්න දැන් නම් මම හිතන්නේ නෑ ප්‍රශ්නයක් වෙයි කියලා. මාස 8 මාරක් විතර වෙනවා. එන්න බලවත් උපතක් ලැබිලා තියෙනවා. දැන් අර අමනුෂ්‍ය ශක්තිය යටපත් වෙලා කෑ ගහන්නේ මරණමයි කියන්නේත් නෑ. හැබැයි දැන් නම් මිනිස්සයා මකර තොරණ කෙසේ වෙතත් ළඟකදී නම් පැත්ත පලාතක ආවේ නෑ. ආයි යකයිවිලා කිව්වොත් තමයි ඔන්න දුවගෙන එන්නේ මේ උදේ පාන්දරම. පින්නතුනි එතකොට දැන් අපි බලමු බැලුවේ රූප ටිකක්නේ. ඔය වගේ හදිසි සජීවී දර්ශන මේ වගේ අපි ෆෝන් එක ළඟ තියෙනවනේ. පර්යේෂණ වලට ගියාම අපි පිරිත් දේවල් විතරයි කරන්නේ තොইলක් එහෙම කරන්නේ නැහැ. ඒක ආගම මොකක් වුණත් දැන් දවස් 3කට කලින් මුස්ලිම් මහත්තයෙක්ගේ ගෙදර වැල්ලම් මොකද වැල්ලවත්ටි. වැල්ලවත්ටි තමයි අන්තිම වැඩසටහනක් කළේ. මේ ඊළඟට මේ කාරණා අපිට හමුණා අතේ ෆෝන් එක තිබුණොත් හිටපු ගමන් අපි ඒවා ඡායාරූප ගන්නවා වීඩියෝ කරන අවස්ථා තියෙන වෙලාවක් තිබුණොත් අපි බලමු මේ තව එක්කනේ මේක පෙන්වන්න බැරි වුණානේ. ඔය බලන්න. මෙයා හම්බ වෙන්නේ බොරල්ල මුංචි බොරල්ල මර්දාන හරි. ඔන්න ඔයනි කාරණා නිසා තමයි බය නැතුව නොපෙනෙන මානේ වගේ වැඩසටහන් වලට ගිහිල්ලත් ටිකක් තදින් කරුණු කාරණා කියන්නුනේ මේ තරම් අද්දුටු කරුණු කාරණා දාස් ගණනක් අපේ ළඟ කාගේවත් වෙනුනේ තිබෙන නිසා. ඒ නිසා කෙනෙකුට අහන් හිටියාම බලන් හිටියාම දැනෙන්න පුළුවන් මේ හාමුදුරු බොහොම තදින් කිව්ව නේද කියලා. තදින් කිව්වේ තදින් දැනෙච්ච නිසා. ඒකයි කාරණේ. ඒකයි ඇත්ත. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරු පරිශන කළා තිනවා කරුණු කියලා තිනවා සූක්ෂම ශරීර සහ ඝන ශරීර තියෙන කොටස් දෙකක් ඉන්නවා. සමහර වෙලාවට ඝන ශරීරයකට එන්න පුළුවන් අමනුෂ්‍ය අපිට ගහනවා, බෙල්ල මිරිකනවා, හූරනවා, තල්ලු කරනවා, භාණ්ඩ චලනය කරනවා. අර තියෙන අමනුෂ්‍ය ක්‍රියාකාරකම් ආටානාටි සූත්‍රය බලන්න. ගච්ඡන් තංවා අනුගච්ඡ යනකොට යනවා. සමහර අය කියන්නේ මට ඇහෙනවා මට දැනෙනවා පිටිපස්සෙන් අඩි සද්දයක් එනවා කියලා. සමහරු කියනවා කියවම් බොරු මනස්ගත ඔය දන් අදින කෙක්කද්ද කොහේ කියලා ඔහොම කියනවා. නමුත් පින්නතුනි බුදු වැස එහෙම දැකලා තියෙනවා. තිතං වාපතිත්තේය. හිටගෙන ඉන්නකොට ළඟින්ම හිටපු අවස්ථා තියෙනවා. නිසින්නංවා උපනිසේ දෙයිය වාඩි වෙනකොට වාඩි වෙන නිපන්නංවා උපනිපජ්ජේය නිදන්නකොට ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සතපෙලා කිව්වට කොහොම නිදන්නද ළඟ තව කවුද කෙනෙක් ඇඟට ගොඩ වෙනවා එහෙම නැත්තම් හූරනවා පවුරු ගන්නවා ප්‍රශ්න කාරණා ගොඩයි එනිසා අමනුෂ්‍ය ලෝකේ අපිට පේන්නේ හරියට මේ වගේ අහුවෙන දැනෙන සිද්ධි වලින් තමයි යමක් දැනගන්න පුළුවන්. ඒ අලුත බැඳ දෙන්නේ බැඳලා විවාහ වෙලා වැඩි කලක් නැහැ. බඳින්නත් ඇත්තේ බැඳුර නැති නිසා වෙන්නේ නැතනේ. සමහර අය බඳිනවා, සමහර අය බැඳෙනවා. බැඳෙන්නේ නැති අය තමයි බඳින්නේ මං හිතන්නේ. ගණන් ගන්න එපා. කෙසේ වෙතත් මේ දෙන්න බැඳ තමයි. අවුරුදු කීපයක් ගියා. මේ දෙන්නට දරුවෝ ඒ වෙනකොට හිටියේ නැහැ. හැබැයි මේ නෝන පුදුමේ කියන්නේ කිලෝමීටර් දෙකකට විතර එහායින් ඉන්න ගෑනුවෙක් කෙනෙක් ගිනි තියාගෙන මැරුණා. මේ නෝන හරියටම දවාල යනවා නම් කමක් නැහැ. රෑ 12ට විතර නැගිටලා කියන මහත්තයාට යමා. අර ගෙදරට මට යන්න ඕන. අර ගිනි තියාගෙන මැරුණ කීකි දරුවෝ දෙන්න බලන්න. ගිහිල්ලා ඒ දරුවන්ගේ ඔළුව අත ගන්න මහ රාත්‍රී හරි කරදරයක් ඒ ගෙදරට. ඒ ගෙදර මහත්තයක් දන්නවා මේක නිකන් මානසික රෝගයකින් වගේ එනවා කියලා මෙන්න මේ කෙනා. මේ මදිවට මේ මහත්තය ඇවිල්ලා මුලින් මට කිව්වේ මං ඇහුවා ඇයි කියලා මේකත් අපේ විහාරේ. පස්සේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපේ නෝනාගේ ඇස් වටේ කළු වෙනවනේ. මංගු හරි වැඩන්නේ ඇස් වටේ කළු වෙනවා කියලා. මෙහෙ ඉන්නේ මොකටද කියලා. නෑ නෑ ස්වාමීන් වහන්සේ තව කරුණු කාරණා ගොඩයි කිව්වා. මොකද්ද ප්‍රධානම ප්‍රශ්නේ අන්න අර ගිනි තියාගෙන මැරිච්ච කෙනාගේ ගෙදරට රෑ 12ට එකට වගේ මෙයාට යන්න ඕන. බෑ කිව්වොත් ගෙදර බඩු කුඩු කරනවා. මෙයා යකින්නක් වගේ. ඉතින් මහත්යත් කරන්නේ යන් කිව්වොත් එක්කන් යනවා. දරුවන් බලල ඔළුව අත ගෑවෙච්චරයි එනවා. මේක දැන් සෑහෙන කලක් ගියා. පස්සේ පින්නතුනි දා තමයි විහාරෙදී පිරිත් කියලා කියලා කියලා අපිට අමුත්තක් දැනෙච්ච නිසා ඇතුලේ හිටපු කෙනෙක් අවුස්ස ගත්තා මේ අත් එක්ක කරන කතා බහක්. හැබැයි කතා කරගෙන මෙයා පොරොන්දුත් උනා මොකද්ද කරන්න කියලා. එක්කෙනෙක් නෙමෙයි පින්වත්නි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියනවා ඔය බේබි නෝනා කෙනෙක් කෙනා හාමුදුරනේ අර හැතිරි නිසා තමයි මම ඉන්නේ මට කරදර කරන්න එපා. මම මොන හැතිරිද? ඇයි හාමුදුරේ මුන් ඉන්න ගෙවල් වලට චුට්ටක් කියහැන් අර ගිනි තියාගෙන මැරුණේ. ඒක ඉන්නවනේ මේ ඇඟේ. මං ඇහුවා ඒ මොකටද අපි නිකන් කියමු චන්ද්‍රිකා කියලා. ඒ චන්ද්‍රිකා ගිනි තියාගෙන මැරුණන්නේ චන්ද්‍රිකා කියන්නේ මෙයා වෙන කෙනෙක් වෙන නම. එයාව එයාගේ දරුවෝ බලන්න ඒ කියන්නේ මේ කයින් කියලා කිව්වා. මං කෝ ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ. නෑ හාමුදුරුවනි මහත්යාගේ කමීසි කෙස්ගස් වගේක් දවස් කීපයක්ම අහුවෙලා රවුන් රවුන් ඉතිච්ච ඒ ගිනි තියාගෙන හිටපු නෝන කලින් කලකිරිලා කියන්නේ නැතුව ඉඳලා උනා අපිට ප්‍රශ්නයක් ඇති වුණාම මේ එළියට අඬලා හරි කියලා හරි බැනලා හරි එක අතකින් දාන එක හොඳයි නේ මේ ආවේගෙ හිර කරගෙන හිටියාම ඒක පුංචි දෙයක් ලොකු දෙයක් වෙන්න පුළුවන් ඒ මදිවට ওই කාන්තාය සමන් මහත්මයා ඔය ඔළුවේ අර හිමේ අර මේ කොණ්ඩවලට දාන මොනවද රබර් බෑන්ඩ් වගේ මොනවද බන්ධන තියෙන්නේ ඒ වයින් පැකට් එකකුත් කලිසන්සාක්කුවේ තියලා හොදනකොට අහුවෙලා ඒ නෝනගේ සැකේ වැඩි වෙලා අනේ එහෙනම් මේකා කරලා තින්නේ මට මහ වංචාවක් කියලා හිතලා දවස නිදියන්න ගිහිල්ලා net එකක් දාලා ඉවර කරලා ඉදා දරුවෝ දෙන්න එහා කාමරෙන් තියලා ගිනි තියාගෙන මැරිලා දා බේර ගන්න කවුරුවත් නැහැ මොකද සෑහෙන වෙලාවක් ගියා. පස්සේ මැරුණට පස්සේ එයා එහෙම තමන්ගේ ජීවිතේ හානි කරගත්තොත් සුබ ජීවිතයක් ලැබෙන්නේ නැහැ. මානුස්ස ජීවිතය ප්‍රතික්ෂේප කළානේ. එයා මල යක්ෂණියක් කියලා ආපහු එනවලු මේ ගෙදරට. දරුවන් දෙන්නට කැමති මහත්යත් එක්ක පුංචි තරහක් තිබුණා. නමුත් ඇත්ත හේලි වෙලා බැලින්නම් කොහේදෝ බස් එකේ ගෑවිච්ච කෙස්කස් වගේ තමයි කමිස් තියලා තියෙන්නේ. මොකද්දෝ කම්පැනි එකේ සාම්පල් එකක් පෙන්නන තමයි අන්න අර රබර් බෑන්ඩ මොනවද වගේක් සාක්කුවේ දාගෙන ඉඳලා තියෙන්නේ. මැරුණට පස්සේ තමයි ඒකයි ගැහණුවෙක් කියනට තේරෙන්නේ. අනේ අපරාධෙ මම මගේ දරුවෝ දෙන්න අතරමං කළා මහත්යට මෙහෙම තනිකමක් දුන්නා කියලා දැන් එයා හිතින් හූල්නවා. එයා මල යක්ෂණයක් වෙලා එකට ඉස්කෝලේ ගිහින් තින්නේ මේ නෝනත් එක්ක. ආන්න යාලුකමට ඇඟට විදිලා මෙයාගේ යාට ඇඟක් නැති නිසා මේ ඇඟින් තමයි දරුවෝ දෙන්න බලන්න යන්නේ. මේ නෝන නිකන් නිස්කාරණ කියලා දරුවන්ට එක එක පොත් දෙනවා ඇඳුම් දෙනවා ඔළුව අත ගන්නවා හරි ප්‍රශ්නයක්. ඕක තමයි අපි දැනගatti මේ කතාව බහේදී. නමුත් ඒ ඔක්කොම විස්තර පෙන්වන්න වෙලා නෙමෙයි. පස්සේ එදා අර බේබි නෝනාච්චි කියනවා අර හැතිරි නිසා මං ඉන්නේ මං මොන හැතිරිද ගිනි තියාගත්ත හැතිරි ඉන්නෝනේ හඳුනි මේ ඇඟේ මම මේකිට හරදරයක් වෙන්න දෙන්නේ නැහැ පස්සේ ආයෙවිල්ල කියනවා මාරුවෙන් මාරුවට දෙන්න යනවා ඒ බේබිනෝනාච්චිත් එක්ක ඒකින් මල යක්ෂණියක් හාඳුනේ හාඳුරු දන්නවට ඒකින් ලේබුණවනේ මේක කියන්නේ කියලා ගොඩක් විස්තරේ කිව්වා. කියලා කොහොම හරි දා යන්න නම් පොරොන්දු වුණා. බලන්නකො මොකද වෙන්නේ කියලා තව චොට්ටක් ඇහැට ගිහිල්ලා. යමනද? ඒක තමයි. දුරවල ටිකක් කියලා. අපි යන අවස්ථාව බලමු. ඈ මේක ඇගියට කෑම බීම ආදී සියලු මගේ කය අනුභව කරන නෑ නේද? ආ. පංචමායි කරුණාතෝ වක්තෝ ගෝධුත් පංචතුච්ඡම් ප්‍රවාදේති මහා වීරං මහා මහං ඒතේන අත්මජ්ජේන සබ්බේ පළවෙනි වතාවට එයත් යන්නම් කියලා ආච්චි අර කිනි තියාගත්ත කෙනෙක් දෙන්නම පොරොන්දු වුණා. ආ යනවා හාමුදුරනේ කියලා ඔන්නෝම තමයි ගියේ ගියේ නෑ බොරු කළා. මට තේරුණා අමනුෂ්‍යෙක් ඉඳලා යනවා යන ක්‍රමයක් තියෙනවා. ඒ ගියේ නැති නිසා තව ටිකක් උත්සාහ කළා. ඒක තමයි ඉස්සරහට ගින් පෙනෙන්නේ. බලන්නකෝ. යන්න කිව්වෙ මෙතන නෝනා. පාද දෙවෙනි පාර නම් හරියටම ගියා. අමනුෂ්‍යෙක් හරි අකමැති අල්ලගත්ත කය දාලා යන්න ඒ යනකොට යන්නම් හාමුදුරනේ කියලා යනවා පට්ටපල් බොරු. හැබැයි එයා අකමැත්තෙන් යනකොට තමයි තේරෙන්නේ බොහෝ දේ කියලා. කෑ ගහලා ශබ්දයක් පිට කරලා ඒක සාදුකාර දීලා යන විදිහ. මෙයත් එදා ගියා. බලන්නකො සතියකින් පස්සේ අර නෝන කතා කරලා කියනවා අර විදිහමයි ඇඟ හරි සැහැල්ලුයි අනේ හාල්ද මෙච්චර කලක් මම අහුවෙලා හිටියේ කොහාටද මගේ යාළුව ඇඟේ ඉඳලා තියෙනව නේද මටත් තේරුණා කියලා. ඒ විතරක් නේ මහත්ය කතා කරලා කියනවා. හාමුදුරුවෝ මෙයාගේ මුළු මුහුණම ආලෝකමත් වෙලා අර S1 S2ම කළු වෙලා තිච්ච රවුම් කොහේවත් සොයන්න නැහැ. හරිම ලස්සනයි කිය. ත්‍රිවිල් පදවල අවුරුදු 20ක් විතර පළපුරුදු කෙනෙක්ගේ සිද්ධිය. එයාම ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට හරියන්නේ නෑ. පුදුම වැඩක් නේ. මෙච්චර අවුරුදු ගණනාවක් තිස්සේ ත්‍රිවිල්ලකින්ම හම්බ කරලා ගෙවල් හදලා දරුවෝ හදලා ඔක්කොම කරලා දැන් කියන මට ත්‍රිවිල්ලක හුරු නෑලු. හිටපු ගමන් පෙරලෙනවලු. හැබැයි මූණට මූණ හැප්පෙන්නේ නෑ. හිටපු ගමන් නිින්දක් යනවා. හරියට ත්‍රිවිල් එක කවුරු හරි පැත්තකට අයින් කළා වගේ. ඔන්න ප්‍රශ්න. හීනෙන් මෙයා කොට්ටේ ඔලුඩ තියාගෙන ඇවිදින්න පටන් ගත්තා. දරුවෝ මෙයාට විහිළු තහළු කරන තාත්තා රාත්‍රියේ කොට්ටයක් ඔලුඩ පියාගෙන ඇවිදිනවයින් කියලා. මට ඇවිල්ලා කිව්වා. පස්සේ පින්නොදනේ අපි ඒකටත් එයාගේ ආරාධන පිට පිරිත් ටිකට තමයි ගිහී බලන්නකෝ පිරිත් කියන්න ආරාධනා කළ එයා. එතන මල් ටික තියලා බුදුහන්ට ගිලම්පස තියලා අපි වාඩිනකොට ස්වාමින්වහන්සලා ඇවිල්ලා පිරිත් මේ සිපිටීම ඕවා කරන්න බෑ මෙහේ මං ඉන්නකම් කියලා අරක පෙරලන්න හැදුවා. පස්සේ ඉතින් මගේ තේ තරම්ම සද්ද වැඩි නැති නිසා මම පුංචි සද්දයකින් කිව්වා බලාගෙනයි කියලා. ආය අත්තත් තිබ්බ එහෙම කියනකොටම ඇදගෙන වැටුණා. ඇස් ලොකු කරගෙන බලාගෙන හිටිය රතු වෙලා. මම ගන්නයි කිව්වේ පිරිත් නූල. ආයේ හෙල්ලෙන්න බෑ. ඔන්න බලන්නකෝ එහෙම කියේපු කීවිල දැන් ඉතින් පිරිත් අහනවා තමා. දැන් අපි පිරිත් ටික මේ කියාගෙන යනවා. මෙන්න මෙතනින් එක්කෙනා තමයි මේ හරහා තින්නේ ෆෝන් එක අනිත් පැත්තට දීච්ච නිසා. මේන් කහපාට සීට් එකම කියන්නේ එයා තමයි කියනවා. එයා කලින් විනාශයක් කරලා අපිව බය කරලා අපිව පන්නා දාන්න හැදුවේ පිරිත් කියන හදනකොට පස්සේ අපි ටිකක් පිරිත් ඒක නවත්තලා ශබ්ද කරලා යාට පිරිත් නූල අතටම දීලා කිව්වට පස්සේ එතනින් දැඟලුවේ නැහැ. හැබැයි ඉන්න බෑ දිගටම කෑ ගහන ඔය විදිහට පිරිත ඉවර වෙනකම්ම කෑ ගහන්න ලතෝනි තියන්න පටන් ගත්තා. පිරිත නතර කරලා අර විදිහටම කතා කළා. කතා කරනට අමනුෂ්‍යව හරි කැමැති සමහරු අවුරුදු ගණනාවක් හිතේ තියාගෙන ඉඳලා ගොඩක් දේ කියන්න. හැබැයි කියා ගන්න අහන්න කවුරුවත් ඉඳලා නැහැ. හැමෝම කට්ටාඩියයි කරන්නේ මොකද්ද? එක්කෝ ඇල්ලුවා, කොන්ක්‍රීට් දැම්මා, ගඟේ මුහුදි දැම්මා. කල්ප ගණනක් ගොඩ ඉන්න බැරි වෙන්න මහ විනාශයක් කරනවා. එහෙම නෙමෙයි අය කරදරයට වැටිච්ච අය සුවපත් කරන්න, මඟ පෙන්වන්න කියා දෙන්න ඕන. එතනින් ගැලවෙන්න කැමති නෑ. මෙයත් කතා කළා බැරින්නම් එයාගේම මැරිච්ච තාත්තා හොඳට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මගගේ මං ගැන අමුත්තක් හිතන්න එපා මමමනේ ආරාධනා කළේ ඔබ වහන්සේට පිරිත් කියන්න එන්න කියලා මේ ඇඟේ දත් මං හිතියනේ දැහැත්වට්ටිය දුන්නේ පුතා වුණාට මම්ම තමයි දුන්නේ කියලා කිව්වා පස්සේ මං කිව්වා එහෙනම් එපා කියලා පෙරලන්න හැදුවේ නෑ හාමුදුරනේ අන්තිම මොහොතෙත් හිතුණා මට නම් යන්න බෑ අල්ලගත්ත ශරීරයෙන් කියලා ගොඩක් කරුණු කාරණා කීවා එහෙම කියලා මං ඇහුවා මේ පුතාටම ගොඩ වුණේ මොකද? ඇයි හාඳුනේ මේ මායියට, ඒ කියන්නේ නෝනට මම පෙනී ඉඳලා කියනවනේ මට පින් ටිකක් දීපල්ලා, දාන් ටිකක් දීපිල්ලා මා ගැනත් හිතපල්ලා කියලා. ගානටවත් ගන්නෑ මගේ විස්රාම කාසි අරෝමියෝ ටිකක් අරගෙන මුන් ජීවත් වෙනවා. එහෙම කියලා කිව්වා. මං කව බලාගෙන ඉන්නේ. ඇයි හාන්න ගිය මාසෙත් ගත්තේ මං ගානත් කියන්නම් කිව්වා. එයා CTV driver කෙනෙක්. එයා පුතා ත්‍රිවිල් driver වුණාට. මං හෙව පුළුවන් නම් ගාන කියමු. 10 කොල 11යි. 100 කොල 3යි 2 82යි කිව්වා. කියනකොට මම අර ගෙදර නෝන සිහිය නැතුව දෙගෙන වැටුණා. මං කෝ පස්සේ දැන් ගහලා ආ මේ ගත්තා ආයෙ නැවත තත්ත්වෙට. මං ඇයි නෝනා? ඇත්තනේ හාන්නේ හීනින් පෙනිලා කිව්වට මං හිතුවේ බොරු කියලා. මේක බලාගෙන ඉඳලා තියෙනවනේ හාමුදුරනේ. කොළ ටික හරියට හරියෝ ඉස්රාමේ ඕක තමයි කව ගත්ත කොළ ටික. 10යි කොළ 11යි 100යි කොළ 3යි ඔය දෙකේ කාසි දෙකයි. ඒකෙන් පේනවා ඇත්තටම මිය ගිය ඇස අපි අතර ලොකු සම්බන්ධතාවයක් ඝනදෙනුවක් හෝමාරුවක් තියෙනවා. ඒ අය මේ හොඳ යහපතක් කරනවා නම් ඒ කැමති. හැබැයි නරකන් නපුරක් කරනවා නම් අකමැති. පින්නතුනි මීට වඩා අපේ දේශනා දික් කරන්න වෙලාව නෙමෙයි. ජීවිතයේ පින්නතුනි ගලන ගඟක් වගේ ගඟ දන්නේ නෑ මුහුදට වැටෙනකන් මුහුණ පාන සිද්ධි හිටපු ගමන් කඩාගෙන වැටෙනවා ගල් පරවල හැප්පෙනවා වංගු වලින් යන්න වෙනවා එනිසා අපේ ජීවිතයත් එහෙමයි අනිමිත්ත ධර්මයක් සුබ කර්ම කිරීමෙන් සුබ බවටත් ඒ වගේම අඳුරු කර්ම කිරීමෙන් අඳුරු ලෝකවලටත් ඇද වැටෙන බව ඔබ හිතන්න.